විවිච්ච කාමේ විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහරති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හැම නිමේෂයකම අපේ චිත්තසංතානගත වැඩපිළිවෙල අකුසලයට බර වෙන්න දෙන්නේ නැතුව අකුසලයෙන් අපේ ඇති වෙන සිතුවිලි මිශ්‍ර වෙලා හැදෙන්න දෙන්නේ නැතුව අකුසලය අකුසලය වළක්ව ගන්න කුසලය අකුසල සිතුවිලි වළක්වන අකුසලයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන අකුසලය නසන්න හේතු වෙන කුසලය අපි වර්ධනය කරගන්න ඕනේ. ඒක වර්ධනය කරගන්න නැතුව අකුසල් දුරු වෙන්නේ නැහැ. අකුසල් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. අකුසලයෙන් හිත අපිරිසිදු වෙන්නේ ඒකට කුසලය සම්පාදනය කරගෙන සචිත්ත පරියෝධපණ. හිත හැම වෙලේම අකුසලයට යන්න නොදී පිරිසිදුවටම තියාගන්න ඕනේ. හිත පිරිසිදුවටම තියාගන්න ඕනේ. ඉතින් හිත ධර්මාභෝධයෙන් ආපස්සට අදින අවබෝධය ආවරණය කරන ධර්මයන් තමයි නීවරණ ධර්මයන් කියලා කියන්නේ. එතකොට අපි මේ නීවරණ ධර්මයන්ට හිත වහන්න නොදී තියාගන්න ඕනේ. අපේ මේ ගෙවන ජීවිතය හරියට නීවරණයන් වලට යට වෙලා ඉනකොට මෙන්න මේ වගේ ණයක් අරගෙන ඒ ණයගත් කෙනා හැම වෙලෙම ණය බරෙන් ඉන්නව නේද? ණයක් ගත්ත කෙනා හැම වෙලෙම ණය බරෙන් ඉන්නේ. පොලි පොලිස් අහිතව ණයක් ගත්තා කියන්නේ. දැන් ඉතින් සැරෙන් සැරේ සැරෙන් සැරේ පොලිය ගෙවනවා. පොලිය ගෙවනකොට සහනයක් තියෙනවා. නේද දැන් අපිටම මේ මාසේ පොලිය ගෙවලා දැම්මා ආයන්තම් පොලිය ගෙවුවා ඊළඟ මාසේ පොලියක් ගෙවුවා ආ පොලිය ගෙවුව දවස් වලට සහනයක් තියෙනවා සහනයක් තියෙනවා පොලිය ගෙවපු දවස් වලට නමුත් හැබැයි අද පොලිය ගෙවනකොට මේ මාසේ යම් తాවකාලික සහනයක් තිබ්බට ඊළඟ මාසෙත් පොලිය ගෙවන්න ඕනේ කියලා අදහසක් තියෙනවද නැද්ද? ඊළඟ මාසෙත් පොලිය ගෙවන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. දැන් පොලිය ගෙවුවට. එහෙම නේද? ඒක බරක්ද නැද්ද? ඒක බරක් අපේ හිතට. ඒ විතරක් නෙවෙයි ණය බර එක දිගටම තියනවද නැද්ද? හා. කාම වස්තුවක් ගැන අපිට බැඳීමක් තියෙනවා කියලා හිතන්න. දරුවෙක් ගැන හෝ වෙනත් යමක් ගැන බැඳීමක් තියෙනවා. දවසකට සැරයක්වත් සතියකට සැරයක්වත් දකින්න ඕනද නැද්ද? ආන් ඒක පොලිය ගෙවනවා වාගේ හරියට නිකන්. දැන් දවස ගානේ දකින්න ඕන කෙනෙක් කියලා හිතන්නකෝ. අපි මොකද කරන්නේ අද දැකලා අද වෙන් වෙලා එද්දී මොකක්ද අහන්නේ? හෙට කොහොමද කියලා. මේ ධාරිය නිකන් අදත් පොලිය ගෙවලා ඒ දවස ගානේ පොලිය ගෙවන්න ඕන කාමවස්තු. සමහර වෙලාවට සතියේ සැරයක් ගෙවන්න ඕනේ. සමහර වෙලාවට මාසේ සැර සමහර කෑම જાති. නේද? සමහර ඇත්තන්ට නේද? සමහර වෙලාවට දැන් හැන්දෑවට හැමදාම මත් වෙන්න පුරුදු වෙලා ඉන්න අය. ඉතින් ඒ ඒ තියෙන කාමච්ඡන්දයක්. ඉතින් මොකද කරන්න ඕන? අද මත් වුණා නම් හෙටත් මත් වීමට වැඩ පිළිවෙල හදා ගන්න ඕනද නැද්ද? ඒ වගේ මෙන්න මේ දැකීමේ, ඇසීමේ, විඳීමේ ආසාවල් වලින් බොහෝම පීඩිතව ඉන්නවා එක සැරයක් දකිනකොට හරියට නිකම් පොලිය කෙවුවා වගේ. හැබැයි ඊළඟට ආයෙ දකින්න ඕන කියන බර තියෙනවා. කොයි වෙලාවෙ හරි අර ණයෙන් සම්පූර්ණ නිදහස් වුණොත් කොච්චර සහනයක්ද ණය හිමියට. ආන් ඒ වගේ తాවකාලිකව හෝ කාමච්ඡන්දයෙන් මේ හිත ගලව ගන්නකොට කාමච්ඡන්දයෙන් මේ හිත වෙන් නැති කර ගන්නකොට කාමච්ඡන්දය විස්කම්බන වශයෙන් ප්‍රහාණය කර ගන්නකොට අන්න ඒ තනත්තාට ණයබරෙන් ණයකින් නිදහස් වුණාම දැනෙනවා වගේ මේ අපි හැම වෙලේම දැන් ආය දකින්න ඕන ආය දකින්න ඕන ආය දකින්න ඕන ආය දකින්න ඕන කියලා බරකින් ඉන්නවා හැම වෙලේම ආන් ඒ වගේ අපි අපි හැම වෙලේම බරකින් ඉන්නවා වගේ අර ණය බරෙන් ඉන්නවා වගේ තමයි ඒක. හරිද? ඒ උස්සන් ඉන්න බර බිමින් තිබ්බා වගේ මේ කාමච්ඡන්දයෙන් නිදහස් වෙච්ච වෙලාව කියන්නේ ලොකු ප්‍රීතියක් හිතේ උපදිනවා. උවමනාව නැහැ වෙලාවට. දැන් මේ දැකීමේ නොයසිල්ල, ඇසීමේ නොයසිල්ල තියෙනවනේ. ඒකෙන් උවමනාව නැහැ. අන්න ඒ වගේ තමයි. ඊළඟට අසනීපයක් හැදිච්චලාට මොකක්ද අදහස? උණක් ගැනිච්ච වෙලාවට කිසිම වැඩක් කරගන්න බෑ. හැම වෙලේම අදහස මොකද්ද? ඒක නැති වුණොත් නැති වෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඒ වගේ රත් වෙච්ච ගතියක් තියෙනවා. විශේෂයක් කොමක් උණක් තියෙන වෙලාවට කවුරු හරි ඇවිල්ලා කතා කරපුවම කොහොමද? ඉවරක් නැතුව කතා කරනවා නම් මොකද කියන්නේ? නේද? වහාම යන්න කියනවා නේද? රුස්සන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි තරහ කියන ව්‍යාපාදය කියන ව්‍යාපාදයේ කියන දේට අපි යට වුණාම අන්න ඒ වගේ. කොයි වගේද? උණක් ගැවුනා වගේ. හරිද? මේක ලෙඩක් වගේ, උණක් වගේ. එතන කාව හරි අලලා හිර කරලා. හරිද? කාව හරි තීන මිද්දේට යට වෙලා. ඒ කියන්නේ හරියට නිකන් හිරේ විලංගුවේ වැටුණා වගේ කියලා සඳහන් කරනවා. බලන්න කාව හරි අල්ලා අපි හිර කරා කියන්නේ හිර කරපු එක්කෙනා ඇතුලේ ජනිත අය අනිත් අය මොකද කරන්නේ? හොඳට ගිහලා එළියේ තියෙන සුන්දර තැන් බලලා නේද? නිදහසේ ඉන්නවා. හිරේ විලංගුවේ වැටිච්ච කෙනාට ගැලවෙන්න බැරුව ඉන්නවා ඒ හිරේ. ඒ වගේ ඊ타මත්ම සුවදායක තත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙන කුසලයේ කුසල අරමුණක හිත නවත්වා ගන්න පුළුවන්කම තියෙන අපේ මේ මානසිකාරය කුසල් වඩන්න තියෙන මානසිකාරය හුඟාක් අයට මොකද වෙන්නේ? භාවනාවකට ඉඳගත් ගමන් එහෙම නැත්නම් කුසල් වර්ධනය කරන්න සූදානම් වෙනකොට වෙනත් කුසලයක් හෝ වර්ධනය කරන්න යනකොට හිතේ ඇකිලිච්ච ගතිය, කම්මැලි ගතිය, කිසි දෙයක් කරන්න බැරි ගතිය, හරි ඒ තීන මිද්දේට හිර වෙනවා. ඉතින් සමහර අය ඉන්න භාවනාවක් කරන්න කියලා හිතුවම ඉඳගත් ගමන් හරි ඒ භාවනාවක් කරන්නේ මොකද මම ඔන්න සමහර දවස් තියෙනවා මේ කට්ටියට අද නම් මේ බණ ටික කොහොම හරි කියලා දෙන්න ඕනේ කියලා ලොකු නන්දුවකින් ලෑස්ති වෙනවා. මොකද වෙන්නේ? ඉතින් කොහොමද කන්ද ගැහෙන්නේ නැද්ද යනවා ඉක්මනටම. ඇයි ඒ? ඉඳගත් ගමන් නේද? සමහරවිට අපි දේවතා ආරාධනාව කරනකොට සමහර අය මේ තීන විද්‍යට යට වෙලා ගිහලා. ඉතින් හිරේ වගේ. එතනින් ගැලවෙන්න බෑ. ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. හරිද? ඊළඟට මෙහෙකාරකමකට අහු වුණොත් කාගේ හරි. ඒ කියන්නේ ස්වාමියා කියන කියන විදිහට වැඩ කරන්න වෙනවා. ඒ වගේ තමයි හිත නොසන්සුන් වෙනකොට නොයේකුත් කාරණා හින්දා හිතේ ඇති වෙන නොසන්සුන් වීම සහ පසුතැවෙන ස්වභාවයන් ඇති වෙනකොට ආන් ඒවා හරියට නිකන් මෙහෙකාරකමකට අහු වුණා වගේ ගැලවෙන්න බෑ. ගැලවෙන්න උවමනාව තිබ්බට නොසන්සුන්කමෙන් ගැලවෙන්න බෑ. හිත නොසන්සුන් වෙනවා. ඊළඟට කාන්තාරයක අතරමං වුණා වගේ තමයි සැකය කියන බුද්ධ ධම්ම සංඥා ත්‍රිවිධ රත්නයේ පිළිබඳ ශික්ෂාවන් පිළිබඳ ඇති වෙන සැකය අර කාන්තාරයක කාන්තාරයක අතරමං වුණා වාගේ. ණය ගෙවපු ණය බරෙන් ඉන්න කෙනෙකුට ණයකින් නිදහස් වුණා වාගේ. අසනීපයක් හැදිච්ච කෙනෙක් අසනීපේ හොඳ වුණා වාගේ. අහිරේ විලංගුවේ වැටෙන කෙනෙක් ඒකෙන් නිදහස් වුණා වාගේ. මෙහෙ කාර්කමකට අහු වෙලා හිටිය කෙනෙක් කාගේ හරි වැඩ කාර්කමකට අහු වෙලා හිටිය කෙනෙක් ඒ මෙහෙ කාර්යය නිදහස් කරලා දැම්මා වාගේ. කාන්තාරයක යන කෙනෙකුට ෂේම භූමියක් හමු වුණා වාගේ. තමන්ගේ හිත මේ නීවරණයන්ගෙන් යට වෙලා තියෙන හිත නීවරණයන්ගෙන් මුදවා ගත්තාම අන්නේ හිත ප්‍රබාස්වර ඊතාත්ම යම් අරමුණක හිත ඇතුල් කරන්න පුළුවන් යම් අරමුණක හිත යොදවන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ආන්ගේ නැති කර ගැනීමේ වැඩපිළිවෙල තමයි අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. හරිද? ඉතින් මේක කොහොමද කරන්නේ කියලා අපි කතා කරා යම් ප්‍රමාණයකට ඊයේ දවසේ කාමචන්ද ආදිය අපේ හිතවල ඇති කරගන්නවාද ඇති වෙනවාද? ඒවා ඇති වෙලා නේද? මං කියලාද කරගත්තේ මං කාමචන්දය ඇති කරගන්න ඕනේ කියලා එහෙම එකක් දන්නේ නැහැ. නේද? කාමවස්තුන් කෙරෙහි කැමැත්ත ඇති වෙලා. ව්‍යාපාදය ඇති වෙලා. නේද? මේවා මම කරගන්න දේවල් නෙවෙයි. මේවා ඇත්තටම දැන් මම මොකක් හරි කාමවස්තුවක් ගැන මේ වෙලාවේ කිව්වොත් එහෙම මේ ඇත්ත ඔකොටෝ මේ කාමවස්තුව දැනෙන්නේ එකම විදිහටද? නැහැ වෙනස්. ඇයි දන්නේ වෙනස්? එක එක්කෙනා එක එක්කෙනා ඒක ආශ්‍රය කරලා තියෙන හැටියට තමයි ඒ පිළිබඳ එයාලට හැඟීම උපදින්නේ. ඒ ඒ කෙනාට ඒ කෙනාට ආශ්‍රය කරලා තියෙන හැටියට මොනවා හරි දෙයක් ගැන කිව්වම ඒ පිළිබඳ හැඟීම් ඇති වෙන්නේ ඒ ඒ කෙනාගේ ඒ ඒ කෙනා දැන් දැන් බලන්නකෝ දූරියන් කිව්වොත් නේද? ඔන්න මම දැන් බලන්නේ දූරියන් ගම කට්ටියක් හොඳට ඉනහ වුණා කට්ටියක් මූණ නරක කරගත්තා. නේද? එක එක්කෙනාට එක එක්කෙනාට ඒව ගැන ඇති වෙන හැඟීම් වෙනස්. ඒ ආශ්‍රය කරලා තියෙන හැටියට. ඒ ඒ හිතවලට ලෝකයෙන් අරමුණු ලැබෙනකොට ඒ ඒ ඒ අරමුණ හඳුනා ගන්න හැටිත් ඒ හරමුණෙන් දා හිතේ ඇති වෙන සකස් වීමුත් එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. ඒවා හේතු ඇතුවයි සකස් වෙන්නේ. තමයි හැමදාම කියන්නේ වෛද්‍යවරයෙකුට නම් ලෙඩෙක් ළඟට ගිහිල්ලා වේදනාව තියලා විස්තරය අහනකොට ආන් එයාට හැඟීමක් එනවා මේ අහවල් දෙය තමයි කියලා. වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් ඕක බලාගෙන ඉඳලා ආයි ඉන්නකො මමත් මේ දැන් මෙයා කරේ යන්න අර වේදනාලාව තියලා විස්තර අහනකොට ලෙඩේ හඳුනාගත්තා කියලා වෙන එක්කෙනෙක් එක් කරලා බලනවා. අන්න එන්නේ නැහැ. නේද? එතකොට අපි එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකය හඳුනා ගන්න ස්වභාවයන් ඇතිවෙන ඒවා පිළිබඳ ඇතිවෙන හැඟීම් වෙනස් ඒ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ දන්න දේවල් හැටියට මේ මූලධර්මය තෝරගන්න ඕනේ හොඳට. ලෝකයේ වස්තු දිහා මේ විදිහට බලනකොට ඒවා ගැන කැමැත්තෙන්ම කැමැත්තෙන්ම කැමැත්තෙන්ම මෙනෙහි කරලා තියෙන අයට ඒවා දකින්නකොට ඇතිවන හැඟීමයි ඒවා ගැන කැමැත්ත නැති වෙන විදිහට කාරණා මෙනෙහි කරලා තියෙන අයට අර ඇතිවන හැඟීමයි සමානද වෙනස් අනිවාර්යෙන් වෙනස් එහෙනම් කාමචන්දයෙන් පීඩා විඳින කෙනා දැනගන්න ඕනේ කාම වස්තුන් මගේ ඇහැ ගැටෙනකොට එන්න ඒ වස්තුන් කෙරෙහි මට ඇතිවන කාමච්ඡන්දය අඩු වෙන මෙනෙහි කිරීම මම සිද්ධ කරන්න ඕනේ කියලා. ව්‍යාපාදය අඩු වෙන මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ කියලා. දැන් අපි උදාහරණයක් ගමු. යම් කෙනෙක් සත්වයක පොඩි කරලා මරණ එකේ මරණ එකෙන් ඇතිවෙන අපි හිතමු පතය කියලා. පතය පොඩි කරලා මරනකොට සිද්ධ වෙන දේවල් ගැන මෙනෙහි කරනවා. හරිද බලන්න උගේ බඩ පොඩි වෙනවා. ඇතුලේ තියෙන ඕජස් එළියට එනවා. නේද? ඒ විතර නෙවෙයි යාට හරියට නේද බඩ පැලෙනවනේ ඉතින් නේද? සිදෙනවා. පොළවේ ඇලෙනවා යාව. නේද? ඇලිලා දඟලනවා. දඟලලා යාව ගන්න ගියාම ඊට වැඩි යාට සිදෙනවා. නේද? ඒ තුවාල එහෙම තියෙද්දී අපි හැට මෙහාට අරගෙන නේද කෝට් ගෑලි වලින් අරගෙන එහාට මෙහාට අරගෙන අරවතාව පෑරෙනවා, රිදෙනවා කොහොම රිදෙනවද නැද්ද නේ? එළියට දානකොට පණ පිටින් මොකද වෙන්නේ? කූඹි කනවා අල්ලගෙන. ඔන්න ඔය ටික මෙනෙහි කරොත්. එක්කෙනෙක් ඒක මෙනෙහි කරලා තියෙනවා. තව කෙනෙක් මෙනෙහි කරලා තියෙනවා මේ සතා ඇවිල්ලා මගේ ළමයාව කෑවොත් මං හදපු ගේ හරිද? එයාට මොකද්ද මේක ඇතුළේ ඉන්න තියෙන අයිතිය? එයා ඉන්න ඕනේ කැලේනේ කිය කිය මෙනෙහි කරලා තියෙනවා. දැන් ඇත්තටම පත්තෑය කියනවා. අර දෙන්නට කොහොමද මතක් වෙන්නේ? පත්තෑය දකින්නකොටම එක්කෙනෙක් සරප්පුව ගන්නවා එක්කෙනෙක් shopping bag එකක් හොයාගන්නවා. නේද? අර බලන්න අරයා දකින්නකොට එක්කෙනෙකුට පුදුම කේන්තියක් යනවා. නේද? නේද ආවා කියලා අර ඒ මොකද අරවා එන්නේ නැහැ. අර මෙනෙහි කරලා තිබ්බේ නැති හින්දා එන්නේ නැහැ. අර වගේ දේවල් මෙනෙහි කරලා තිබ්බනම් මොකද වෙන්නේ? සෙරප්පු උස්සලා මෙයාට ගහන්න බෑ. නේද? මගේ මට රිදෙනවා වගේම තමයි මෙයාට රිදෙන්නේ කියලා මෙනෙහි කරලා තිබ්බය අරක වළක්ව ගන්නවා. හොරකමේ ආදීනව මෙනෙහි කරලා තියන අය හොරකම් කරන්නේ නැහැ. ප්‍රාණඝාතයේ ආදීනව මෙනෙහි කරලා තියෙන අය ප්‍රාණඝාත කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමේ ආදීනව මෙනෙහි කරලා තියෙන අය කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ හිතෙන් ඒවා ඒ අදාළ වෙලාවට නැగిලා ඇවිලා අරක වළක්වනවා. එහෙනම් කාමච්ඡන්දය සම්පූර්ණයෙන් වළක්ව ගන්න පුළුවන් මෙනෙහි කිරීම ධර්මය තුල තියෙනවා. අසුබය මෙනෙහි කිරීම, මරණ සත්‍ය මෙනෙහි කිරීම, බුද්ධානුස්සතිය ආදී මෙනෙහි කිරීම, ව්‍යාපාදයේ සම්පූර්ණයෙන් අපේ හිතට එන්න තියෙන මෙනෙහි කිරීම තියෙනවා. නේද? මෛත්‍රී භාවනාව, අනාත්ම සංඥාව ආදී ව්‍යාපාදයෙන් නැති වෙන්න හේතු වෙනවා. එතකොට තීන මිද්දය ඇති වෙන්න ඇති වෙන්න කරන්න ඕන මෙනෙහි කිරීම තියෙනවා. මරණ සතිය වැඩි වීම, බුද්ධානුස්සතිය වැඩි වීම, බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රබල හැඟීම් ඇති වෙනකොට අන්න තීන මිද්දේ නැති වෙලා යනවා. තමන්ගේ මරණය තව මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන් මේ ජීවිතේ මම මොකක් කරගන්නේ නැහැ. මං කොල්ල තියෙන්නේ මස් මස් පර්වත පිටිපස්සේ දුවලා විතරයි. නේද? එහෙම මස් කරේ ගියාද? නේද? මේ දිව්‍ය මොනවා පිටිපස්සේද? නේද? මනුෂ්‍ය ශරීර පිටිපස්සේ දිව්වා නම් මොනවා පස්සේ දුවලා තියෙන්නේ? මස් මස් කුටි පස්සේ දුවලා තියෙන්නේ. ඔව්ද නැද්ද? ඔව් ඔව්. නේද? එහෙනම් අන්න ඒවා විතරයි මම කරේ කියලා මරණය සිද්ධ වෙයි කියලා අන්නේ ඒ හැඟීම එනකොට මරණයෙන් මත්තේ එහාට මාව හිර වෙයි කියලා හැඟීම එනකොට අන්න අරව අඩු වෙලා යනවා තීන විද්‍යාව අඩු වෙලා යනවා හරිද එතකොට බුද්ධානුස්සතිය ආදී වඩනකොට විචිකිච්ඡාව අඩු වෙලා යනවා. බුදු ගුණ මෙනෙහි කරනකොට බුදු ගුණ දැනගන්නකොට ඒවා තිබ්බ උත්කෘෂ්ඨභාවය තේරෙනකොට ඒවා නැති වෙලා යනවා. මේ වගේ අපි හැම වෙලෙම විශේෂයෙන් සතර කමඨහන. අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, ආදීනව සංඥාව මේ වගේ දේවල් චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ මේක එක තැනකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය නිරෝගීව තියෙයි කියලා එක මොහොතක්වත් බලාපොරොත්තු වෙන්න බැරි එකක් කියලා. ඒ තරම් රෝගවලට ආකරය පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි. ඉතින් ඒ වගේ தත්ත්වයන් මෙනෙහි කරලා තියෙන කෙනෙකුට මේ ශරීරය පිළිබඳව දැඩි ගැනීමක් එන්නේ නැහැ. දැඩි ගැනීමක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ කාමච්ඡන්ද ආදිය, ව්‍යාපාද ආදිය නැති වෙන්න තමන්ගෙම හිතෙන් කාම අරමුණු අභියස කාම අරමුණු අභියස තමන්ගේ හිත විපිරිසර නොවන විදිහට යට නොවන විදිහට අපි ඒක සකස් කරගන්න ඕනේ. මේකට අපි ඊයේ දවසෙත් පොඩි උපක්‍රමයක් කතා කරා. අදත් ඒක ආයෙ මතක් කරනවා මොකද මේවා කවුරුත් කරන්නේ නැහැ හින්දා. කරන්න පෙළඹෙන්න ඕනේ. දැන් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ අපි කලින්ම කතා කරා. මොකද්ද? මේක බණ අහන එකක් නන් නෙවෙයි. බණ අහන එකක් තමයි. නමුත් අහන විතරක් එකක් නෙවෙයි. අපි හැම වෙලෙම කියන්නේ ප්‍රායෝගික වැඩ පිළිවෙලකට යන්න ඕනේ. ප්‍රායෝගික වැඩ පිළිවෙලකට යන්න ඕනේ කියලා. උදාහරණයක් එක්කම අදත් මතක් කරනවා. වෙන මොකටවත් නැහැ මතක තියාගන්න ඕන හින්දා. වහලේ තෙමෙනවා හිලක් හැදිලා. වැස්ස වෙලාවේ අපි ඒක හෙල්ලන්නේ නැහැ. ඊයේ කියපු උදාහරණය ඔන්න මතක තියාගන්න. වැස්ස වෙලාවේ අපි යනවා දෙක හදන්න. නැහැ. දැන් පායලා. පායපු වෙලාවේ හදන්න ඕනේ දැන් දෙන්නේ නැහැ. පායක වෙලා දැන් ඉතින් ආයෙ හදන්න ඕනේ. දැන් තේරෙන්නේ නැහැ. එහෙමද? නෑ හදනවා. ඇයි ආ වැස්සොත් අනිවාර්යයෙන්ම ආයෙත් වෙනවා කියලා දන්න හින්දා. ආන් එහෙම මානසිකාරයක් අපිට තියෙනව නේද? එහෙම මනසක් තියෙනවනේ අපිට. අපි මනසනේ කියන්නේ ඕක හදාගන්න ආයෙ වැස්සොත් වෙනවා කියලා. හරි. කවුරු හරි මට මොනවා හරි කියලා බයිනවා. මට හොඳටම තරහ යනවා. දැන් තරහා ගිහලා මම බැනලා ඒවා මේවා කළා දැන් මගේ තරහා හිඳිලා. දැන් ඉතින් මම ඔහේ ඉන්නවා ඉතින් අය. දැන් තරහ නැහැ. අය මොකුත් කරන්න ඕනේ මේ වෙලාවේ නම් මට තරහ නැහැ. හරියට වැස්ස නැති වෙලාවේ වගේ. වැස්ස නැති වෙලාවේ තෙමෙන්නේ නැහැ වගේ. හැබැයි ආය අර වචනම කියලා බැලුවොත් ආය මට තරහ යනවා. තරහ කියන එක මට හොඳක්ද? මට ඉතාලම නරකයි. එහෙනම් මම මොකද කරන්න ඕනේ තරහ නැති කරගන්න? කවුරු හරි දෙන්නේ තුන් දෙනෙක් හොයාගෙන අරයට ආයේ බයින්ට මේ පැත්ත පළාතේ එන්න බැරි වෙන වැඩේ කරන්න ඕනේ. එතනදී මට තරහ යන්නේ නැහැ. එහෙම නේද? එහෙමද? එහෙම කරලා හරියන්නේ නැහැ. ඇයි ඊට පස්සේ වෙන එක්කෙනෙක් බන්නේ. තව එක්කෙනෙක් බන්නේ. මේ වැඩෙන් බේරෙන්න නම් මොකද කරන්න ඕනද? මම තරහා යන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් ඔන්න මොකද්ද අපි කතා වෙච්ච උපක්‍රමේ? ප්‍රායෝගිකව කොහොමද මේ නීවරණත් එක්ක සටන් වදින්නේ? හැම වෙලේම සටනක් තියෙනවා අපිට. හැම වෙලේම තියෙන අභියෝගයක් හැම කෙනෙකුටම. මේ ජීවිතයේ සුවදායක තත්ත්වයකටපත් වෙන්න නම් නීවරණ යටපත් කරගන්නම වෙනවා. නිවන් දකින්න නම් නීවරණ යටපත් කරගෙන හිත කර්මන්නේ කරගන්න ඕනේ. විදර්ශනාවට හිත යොමු කරන්න. එහෙනම් අභියෝගයක් තියෙනවා. මොකද්ද? කාමච්ඡන්දය ඇති වුණා නම් යම් වෙලාවක ඉතින් කාමච්ඡන්දය කියනකොට දරු දරුවන්ට මුණුපුරන්ට තියෙන ආදරය මොකද්ද? ආ ඒක කාමච්ඡන්දය නෙවෙයි. දරුවන්ට මුණුබුරන්ට දෙමව්පියන්ට එක එක්කෙනාට තියෙන ආදරය මොකද්ද? කාමචන්දයද නැද්ද? කාමචන්දයක් අකුසලයක්. හරි එහෙනම් ආය ආය මතක් කරගන්න වෙන හැම වෙලේම මොකද ඒව අමතක කරලා තියෙන්නේ. හ්ම් ඒක අකුසල්. එහෙනම් තරහක් හරි කාමචන්දයක් හරි තීන මිද්දයක් හරි මොකක් හරි ආවා කියන්නකෝ දැන්. ආපුහාම බලන්න ඕනේ මොකද මට මේක ආවේ මොකද මට මේක ආවේ කියලා බලන්න. හරි එහෙනම් මගේ හිතේ මේක ආවරණය කරන මේක ආවරණය කරන ධර්මතා මගේ හිතේ නැත. මේක වළක්වන්න අවශ්‍ය කරන ප්‍රබල කුසල් මගේ ළඟින් නැగిලා ඉන්නේ නැහැ. එහෙනම් දැන් මම මොකද කරන්න ඕන? ආන්ගේ කුසල් නැగిලා එන විදිහට මගේ සිත සකස් කරන්න ඕනේ. එවැනි කුසල් නැగిලා එන විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ. මගේ හිත සකස් කරන්න ඕනේ. එහෙම නේද? හ්ම්. ඒව නැති හින්දානේ. අර සර්පයා දකින්නකොට මට තරහා ගියේ මොකද? ආ සරප්පු අරගෙන සර්පයා මැරුවා. නැත්තම් පත්තයා මැරුවා. දැන් ඉතින් උනානේ වැඩේ. දැන් මොකද කරන්නේ? ආයෙ ඊළඟ සැරේ පත්තයා දකින්නකොට එවැනි දෙයක් සිද්ධ නොවන විදිහට මම මගේ හිත සකස් කරන්න මොකද කරන්න ඕන? අර මැරුණාම ඇති වෙන වේදනාව, ඒකේ තියෙන විපාක ඔක්කොම මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කරනවා. හොයාගෙන මෙනෙහි කරනවා. මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? ආය එවැනි සතෙක් දැක්ක ගමන් මරණවා තියා හිතන්නවත් බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් අපි වැරදි කෙරෙන්නේ නැති තත්ත්වයකට. සීල විසුද්ධිය කියන තැනදී අපි වැරදි කරන්නේ නැති தත්ත්වයට ඒක සකස් කරගත්ත සිහිය නුවණ වීරිය ආදී ඒවලලා. දැන් හැබැයි චිත්ත විසුද්ධිය කියන තැනදී හිතටවත් එවැනි අදහසක් එන්නේ නැති වෙන්න. මොකද්ද අපි කතා කරා? සිල් නොකඩුවාට කාමයේ වර්ධවා නොහැසිරුණාට රාගයෙන් පීඩිතන කෙනෙකුට ගැහුවේ නැති වුණාට බැන්නේ නැති වුණාට දේශයෙන් පීඩිතන නේද ගහන්නේ බයින්නේ හැම වෙලේම ඇතුළ පුපුරනවා නේද ඇතුළේ පුදුම සතන් තියෙන්නේ හ්ම් ඒ වගේ ඇතුලාන්ත තියෙන මේ අකුසලයන්ගෙන් තමන් පීඩිත වෙලා නම් ඉන්නේ අන්න ඒ පීඩිත වීම අපි බලන්න ඕනේ ඒ එන ඒ පීඩිත ස්වභාවය නිදහසක්ද නැත්නම් කරදරයක්ද දුකක් අන්න ඒකෙන් අයින් වෙන්න ඕනේ හරි අපේ හිත පිරිසුදු කරගන්න ඕනේ එතකොට ඔය කියන නීවරණයන්ට එන්න නොදී පිරිසුදු කරගන්න අපිට තියෙන්නේ සතර කමඨහනයි ඒක හැම වෙලෙම හැම වෙලෙම හැම වෙලෙම මොකද කරන්න ඕනේ සතර කමඨහනට අවශ්‍ය වෙලාවට මරණ සතිය වැඩමින් අවශ්‍ය වෙලාවට මෛත්‍රිය වඩමින්, අවශ්‍ය වෙලාවට අසුභය වඩමින්, අවශ්‍ය වෙලාවට බුද්ධානුස්සතිය වඩමින්, තවත් අවශ්‍ය නම් ආනාපාන සතිය, තවත් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, ආදීනව සංඥාව, ප්‍රහාණ සංඥාව මේ වගේ අපිට තියෙන මොන උපක්‍රමයක් හරි ඔය කියන හැම එකක්ම පාවිච්චි කරමින් මොකද කරන්න ඕන? කොහොම හරි හිත නීවරණයන්ගෙන් යට කරන්න උත්සාහ ගන්න ඕනේ. නීවරණයන්ගෙන් මං කොහොම හරි හිත යට කරනවා කියලා ඊයේ වගේ උත්සාහයක් ගත්තත් දන්නේ ගත්තත් දන්නේ නැහැ. ඊයේම අදහසක්වත් තිබ්බත් දන්නේ නැහැ ඊයේ දවසේ. ගිය සතියේ ගිය මාසේ එනතින් වෙයිද වැඩේ? නේද? ඇයි එහෙම නැත්තේ? ඒකේ තියෙන වටිනාකම අපි දන්නේ දන්නේ නැති හින්දා ඒකේ තියෙන වටිනාකම තේරුම් ගන්නේ නැති හින්දා පින්නත් මේ විදර්ශනාවකින් අපිට මේ ලෝකයේ ඇත්ත తත්ත්වය තේරෙනවා. හරිද? මේ ලෝකයේ ඇත්ත తත්ත්වය දන්නේ නැතුව අපි දන්නේ නැතිකම හින්දා හරියට දුක් විඳිනවා. දන්නේ නැහැ කියන්නේ අපේ හිතට වැටහෙන්නේ ඒක. මේ ලෝකයේ ඇත්ත తත්ත්වය කියන්නේ මොනවද? පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తත්ත්වය. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ තියෙන සත්‍ය ස්වභාවය යථාභූත ස්වરૂපය මේක අපේ හිතට වැටහිලා නැති හින්දා අපි එක එක එක එක දේවල් වලට තදින් බැඳිලා යනවා බැඳිලා යන්නේ මේ මේ ලෝකේ පවත් ගන්න පුළුවන් නිසා හරිද මේ පංච උපාදානස්කන්ධය පවත් ගන්න පුළුවන් මට ඕන හැටියට නවත්ත ගන්න පුළුවන් කියලා දැනෙන හින්දා තමයි ඒ වගේ අදහස් අපිට ඇති වෙලා තියෙන්නේ ඒ වගේ අදහස් අපේ හිත තුලින් නැగిලා එන්නේ අන්න ඒකින්ද. එතකොට ඒ වාගේ ඇත්ත తত্ত্বය දැකගන්න අපේ හිත ඒක ඒකත්වයකට පත් කරගන්න ඕනේ. කවදා හරි දවසක මේ වාගේ ඇත්ත తত্ত্বය දැකගන්න අපේ හිත ඒකත්වයකට පත් කරගන්න ඕනේ. අන්න ඒ ඒකත්වයකට පත් කරගන්න එකඟභාවයකට පත් කර ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? ඔන්න ඔය විදිහට හිත අකුසලයන්ගෙන් පීඩිත වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. අකුසලයන්ගෙන් පීඩණයටපත් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ එහෙම නැත්තම් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයෙන් මුලාවටපත් වෙලා අපි ලොකු පීඩණයකටපත් වෙලා විශාල අපහසුතාවයන් වලටපත් වෙනවා. ඉතින් ඒවත් එක්ක සංසාරේ බොහෝම දික් වෙනවා. සසර මහා සංසාර ජීවිතයේ සසර ජීවිතයේ විශාල කරදරකාරී තත්ත්වයන් වලටපත් වෙන්නේ ඔන්න ඔය වගේ අපි මේවා යටපත් කරගන්න උත්සාහ කරන්නේ නැති හින්දා. ඒක හින්දා අපි මේවා යටපත් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ඒක ඒක අනිත් පැත්තෙන් මම මෙහෙම මතක් කරන්නම්. හැම දෙයක්ම කරන්නේ සතුට වෙන්නද නැද්ද? නේ? ඒ වගේම අපි යම් කිසි ප්‍රබල බලවේග දෙකට යට වෙලා ඉන්න මිනිස්සු. හරිද? මේ සන්තෝෂයේ විඳින්නේ යම් ප්‍රබල බලවේග දෙකට යට වෙලා. ඒ බලවේග දෙකෙන් ගැලවෙන්න බෑ. ඒ බලවේග දෙකට ඕන හැටියට තමයි මේ ජීවිතය අරගෙන යන්නේ. වයසට යන්න වයසට යන්න මේ බලවේග ප්‍රබල වෙනවා. මොනවද මේ බලවේග දෙක? බලවේග දෙකට යට වෙලා. මේ බලවේග දෙකට ඕන හැටියට තමයි මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. කවුද මේ බලවේග දෙක? කිසිම විවේකයක් නැහැ. ඒ තමයි සිත සහ කය. බලන්නකෝ. දැන් ඔය ඉන්න ගමන් දැගලි වෙන්නේ නැද්ද? වම් කකුල වලින් දකුණු කකුල තියා උඩ තියාගෙන ඉඳලා ඉඳලා ටිකක් වෙලා ආය මාරු කරේ නැද්ද? ඔළුව කැසුවේ නැද්ද? නේද? මොකද බණ ටික අහන්නවක්වත් ඉන්න දෙනවද? මේ ශරීරයේ කියන කියන විදිහට ඉන්න වෙලාද නැද්ද? මට ඕන හැටියට දින්න පුළුවන්. මට ඕන හැටියට දින්න වෙලා තියෙන ශරීරයේ කියන හැටියට දින්න වෙලා තියෙන. විපාසයි කිව්වොත් දෙන්න ඕනේ, බඩගිනියි කිව්වොත් දෙන්න ඕනේ, දාඩියයි කිව්වොත් උලංග ගහන්න ඕනේ, නේද? සීතලයි කිව්වොත් ආවරණය කරන්න ඕනේ, නලියන්න කිව්වොත් නලියන්න ඕනේ, කසන්න කිව්වොත් කසන්න ඕනේ. දඟලන්න කිව්වොත් දඟලන්න ඕනේ, හැරෙන්න ඕනේ, පෙරලන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නාවන්න ඕනේ. ඒවා කිනොට ඒවා කරන්න ඕනේ. එහෙනම් ඒවා නොකර ජීවත් වෙන්න බෑ. එහෙනම් ඒ කය කියන කියන දෙයට නේද? කය කියන කියන දේවල් කරලා දෙන්න වෙලාද නැද්ද? දැන් ඉතින් මෙහෙම එකක් කියලා දඟලන්නවත් බෑ එපාර. නේද? <laughs> දඟලන්න තිබ්බ අවස්ථාවක් නැති වුණාද මන් දන්නේ නැහැ. එහෙනම් කය කියන කියන විදිහට දඟලන්න ඕනේ. දඟලන්න වෙලා තියෙන්නේ නේද? නැත්තම් රිදවනවා, උන්ටට රිදවනවා, ඉන්න දෙන්නේ නැහැ. නේද? කකුල නමාගෙන ඉන්නකොට රිදෙන්න ගත්තොත් නෑ මං දිගාර ඉන්නෙම නෑ කියලා කරලා හිතුවක් කරුණොත් මොකද වෙන්නේ? හරි. දෙනවා දඬුවම් මොකද කරන්නේ? උන්ටටම රිදවනවා. නේද? ඈ අන්තිමට ඉතින් නේද? ඒක එහාට මෙහාට කරන්න ඕනේ. කය කියන දේ විතරක්ද? ඒකින්ද මේ කය සැපද? නෑ. නේද? මේක මේකට ඕන හැටියට නටන්න වෙලා තියෙන්නේ. ඊළඟට ඒක විතරක්ද බලන්නේ? අරව බලන්න ඕනේ, මෙව්ව බලන්න ඕනේ, අරව අහන්න ඕනේ, මේව අහන්න ඕනේ, අරව ඕනේ, මෙව ඕනේ කියලා එක එක වෙලාවට මේ හිත අපෙන් එක එක ඒවා පොල්මේ ඉල්ලනවද නැද්ද? එක දෙයක් දුන්නාම නෑ අරකට ඕනේ කියනවා, අරකට ඕනේ කියනවා, ඒව ඔක්කොම දීලා අනිත් පැත්තට යනවා, ආයෙ පරණේව ආයෙ ඕනේ කියනවා. දැන් ඔය ඉන්නකොට බලන්න මේ ඒ විතරක් නෙමෙයි මෙහෙමනම් හරියන්නේ නැහැ කියලාත් කියනවා. නේද? නොගැලපෙන තැනක ඉන්න ගියාම හරි අමාරුද නැද්ද? හරි අමාරුයි ඉන්න බෑ. නොගැලපෙන තැනක ඉන්න බෑ. ඒ වගේම ගැලපෙන දේවල් වලින් අයින් වෙනවට කැමතිද? නෑ. කැමැති දේවල් තියා ගැනීමත් අකමැති දේවල් වෙනස් කිරීමත් කියන එක පිළිබඳව දැඩි අදහසක් අපේ හිත හැම වෙලෙම අපිට බල කරනවා. මෙහෙම ඉන්නවා, මෙහෙම ඉන්නවා. නේද? මෙහෙම කරනවා, යනවා, ගිහින් බලනවා කියලා ගියේ නැත්තම් මොකද කරන්නේ? අර කකුල රිදෙනකොට කකුල වෙනස් කරේ නැත්තම් හොඳටම රිද්දවනවා වගේ උදෑසනම කිව්වොත් එහෙම යනවා ගිහින් ලොකු පුතා බලනවා කියලා. හිත කියනවා. ගියේ නැත්තම් මොකද වෙන්නේ? හොඳටම රිද්ද වෙනවද නැද්ද? හොඳටම රිද්ද වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? කොරෑනෑන නේද මේ කිලෝ 80ත් උස්සන් ඉතින් යනවා. නේද? මේ කිලෝ 80ත් උස්සන් යනවා. ඔන්න හිත කියනවා යන්න කියලා. මගේ යනකොට ශරීරය කියනවා නෑ ඉඳ ගන්නවා කියලා. බෑග් බෑග් හිත කියන්නේ බෑග් එකකුත් උස්සන් යන්න කියලා. යනකොට ඔන්න මොකද කරන්නේ? ශරීරය කියනවා යන්න දෙන්න බෑ කියලා කකුල් රිද්ද වුණා. ධනෙ රිද්ද වුණා. ඊට පස්සේ අපි ශරීරයට කියනවා ආ හරි හරි හරි හරි පොඩක් ඉන්න පොඩක් ඉන්න කියලා ගලක් පුඩි ඉඳ ගන්නවා නේද? ඉඳගෙන දැන් මේ මොකද ශරීරේ නලවන්න හදන්නේ පාර. ආ එතකොට ආයෙ හිත ටිකක් කළා අමාරු අඩු වෙනකොටම හිත කියනවා දැන් ඉතින් යනවා නැගිටලා මද ඇහිරියා. නේද? ඉතින් යන්න ඕනේ. මෙන්න මේ වගේ වැඩපිළිවෙළ දෙකට යට වෙලාද නැද්ද? මුළු ජීවිතේම ওই වැඩපිළිවෙළ දෙකට යට වෙලා. කයේ අනට සහ හිතේ අනට යට වෙලා අපේ විඳ දුකක් මතක් කරලා බලන්නකෝ. මේ වෙනකන් ගෙවන ජීවිතයේ ඕකම නේද කරේ. කනවා බොනවා මොකද ඒ කන්නේ? එක වෙලාවකට බඩ නේද ගිනි තියලා. බඩෙන් ගින්දරක් ඇවිල්ලා ඒක දනින්ද කනවා. වෙලාවකට බඩේ ගින්න නැහැ. වෙලාවකට කන්නේ මොකේ ගින්නටද? ආ හිතේ ගින්නට. <laughs> ඈ බඩ ගින්න නැතුණාට හිත බල කරලා. කය බල කරලත් කනවා හිත බල කරලත් කනවා නේද? ඉතින් ඒ වගේ මේ දෙකම බල කරොත් ඒවා කර කර තමයි ඉන්නේ අපි ඉතින් අපේ ජීවිතේ එහෙමයි. ඒකින්ද අපිට කිසිම විවේකයක් නැහැ. කිසිම විවේකයක් නැහැ. හවුද නැද්ද? හරි කාර්ය බහුලයි. හරියට වැඩ. හරියට වැඩ. මොකද වැඩ? කය කියන දේවල් සහ හිත කියන දේවල් කරන්නේ. ඉතින් දැන් ඔක්කොමලා කියනවා හුඟාක් අය කියනවා මං අහලා තියෙනවා. එපා වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. නේද? ඇති වෙලා තියෙන්නේ කිව්වට අර බලවන්තයෝ දෙන්න නවත්තනවද වැඩි? නෑ. නේද? කොරෑ නෑන හරි ඉතින් වැඩ. ඇයි මේක නවත්තන්නේ මේක නවත්තන්නේ නේද බලපු ආර ගන්න කොච්චරද කියලා කියන්න බෑ ශරීර දිහා. කෑම දිහා. තවත් බලන්න වෙලා. තවත් අහන්න වෙලා. ඉතින් ඒක හින්දා අන්න ඒකෙන් අතමුදවා ගන්න ඕනේ. ඔන්න ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දසක කුච විචිකිච්ඡා කියන ඒවායින් අත මිදෙන්න අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කලින් දැන් මේ අපි කතා කරන්නේ සිත සුද්ධිය ගැනනේ. සීල විසුද්ධියෙන් පෝෂණය වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නකොට කෙනෙකුට මොකද වෙන්නේ හිතේ ප්‍රමෝදය කියන දුර්වල ප්‍රීතිය ඇති වෙනවා. නිවැරදි ජීවිතයක් ගත කරනකොට ඉන්ද්‍රිය සංවර කරගන්නකොට ප්‍රමෝදය කියන නිවැරදි ප්‍රමෝදය කියලා දුර්වල ප්‍රීතියක් ඇති වෙනවා. ආන්ගේ අතුලාන්තයෙන් ඇති වෙන ප්‍රීතිය පින්නත් මේ කොයි වෙලාවකවත් අනුන් හින්දා ඇති වෙන බාහිර ලෝකයේ හින්දා ඇති වෙන එකක් නෙවෙයි. උල්පතකින් වතුර උනන්නා වගේ තමන්ගේම හිත ඇතුලෙන්ම නැగిලා එන ප්‍රීතියක් ඒක. උල්පතකින් වතුර උනනවා වගේ තමන්ගේ හිත ඇතුලෙන් නැగిලා එන ප්‍රීතියක්. ආන්ගේ ප්‍රීතිය මේ ජීවිතයේ එක වතාවක් හරි අත්දකින්න ඕනේ. හරි. බොහෝ දෙනෙකුට මරණකම්ම මේ ප්‍රීතිය අත්විඳින්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් තවදුරටත් මේ කාමච්ඡන්ද ආදී අයින් වෙනකොට භාවනාව වඩමින් Tamange ඒ කියන සතර කමඨහණෙන් හිත ආරක්ෂා කරගනිමින් ඉදිරියට යනකොට මේක බලවත් ප්‍රීතියක් බවට පත් වෙනවා. මේ බලවන්ත ප්‍රීතිය ඇති වෙන කාලෙදී එයා හරි කාර්යක්ෂම අනිත් කර දැන් දැන් ඉතින් නේද මම මෙහෙම අහන්නම්කෝ මේ පැවිද්දෝ සහ ගිහියෝ ඉන්නවා අරණ්‍ය සේනාසනයකට ගියා කියලා බලනකොට මේ ස්වාමීනාන්දලා හරිය දුක් විඳිනවා නේද අපේ අතට ගිහිලා කියනවා නේ බලන්නකෝ ඈ රූපවාහිනියක්වත් නැහැ හ්ම් ගුවන් විදුලියක්වත් නැහැ හ්ම් යාළුවොත් එක්ක රවුමයන්ටත් නැහැ නටන්නත් නැහැ, දඟලන්නත් නැහැ, කාණ්ඩත් නැහැ. ඒක අපේ අම්මලාම හරියට දුක් වෙනවා. තරුණ ස්වාමීන් වහන්සේලා හැම දැකලා. එතකොට හැබැයි මේ මූණ දිහා බලනකොට කොහොමද? ආරව නැහැ, මේව නැහැ කියලා නිකන් එපා වෙලා වගේ දින්නේ. නැහැ. නැහැ නේද? එතකොට හැමදේම තියෙන අපි කොහොමද දන්නේ? හැමදේම තියෙන ගිහියත්තන්ගේ මූණ කොහොමද සාමාන්‍යයෙන් බලපුවහම එපා වෙලා වගේ නේද මොකද ඒ අය තමයි ලොකු දුකක් විඳින්නේ කොහෙන්ද ඇතිවීමක් නැති ඒ අතුලාන්ත ප්‍රීතියක් නැතිකම අර අතහැරෙන්න අතහැරෙන්න මොකද වෙන්නේ අතුලාන්ත ප්‍රීතිය මේ පීඩාවක් මේක පීඩාවක් මේ වෙනස් වෙන paludu වෙන බිඳෙන කැඩෙන බිඳෙන විනාශ වෙන ලෝකයේ දේවල් වලින් පිහිටක් සරණක් ප්‍රාර්ථනා කරන්න කියලා ලොකු ලොකු පීඩනයකින් ඉඳ වෙලා තියෙන්නේ. පැවිද්ද එහෙම නැහැ. හරි. ඒකින්ද මෙන්න මේ බලවන්ත ප්‍රීතිය තමන්ගේ හිත තුළ ගිහි ජීවිතයේ ඉඳගෙන ඇති කරගන්න පුළුවන්. ආන්ගේ ඇති කරගන්න සීල විසුද්ධියෙන් සහ චිත්ත විසුද්ධියෙන් පෝෂණය වෙලා ඒ ප්‍රීතිය ඇති වෙන කාලේ ඔන්න ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැන හොයාගන්න පුළුවන්. හරීම ප්‍රසන්න ස්වභාවයකට එනවා. මූණ ප්‍රසන්න වෙනවා. හැම වෙලේම නිකන් මලක් වගේ ඉපිලි ඉපිලි ඉන්න ගතියක් තියෙනවා. හරිද? ප්‍රීතිමත් ස්වභාවය හැම නිමේෂයකම වගේ ප්‍රීතියෙන් ඉන්න ගතිය තියෙනවා. එයාට මේ වටේ පිටේ අයගේ මේ ළඟ ඉන්න අයගේ අම්මගේ තාත්තගේ දරුවන්ගේ එයාලගේ වචන එයාලගේ ක්‍රියාවින්ද එයාට ප්‍රශ්නයක් නැහැ. ඒවට උත්තර දෙනවා ඒ වාගේ ඒවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා, අවවාද දෙනවා, බයිනවා. බයින තරහින් නෙවෙයි හැබැයි. ඇයි මෛත්‍රිය වඩලා තියෙන්නේ? හරි බෑන්නට තරහින් නෙවෙයි. බයිනව නෙවෙයි ඉතින් අතටම වළක්වා ගැනීම සඳහා උපක්‍රම යොදනවා. අනිත් අය වැරදි කරනවා වළක්වා ගැනීම සඳහා උපක්‍රම යොදනවා. ඉතින් හිත තමන්ගේ හිත පාරගන්නේ නැහැ. තමන්ගේ හිත කාමච්ඡන්දයට ගොදුරු වෙන්නේ නැහැ. ව්‍යාපාදයට ගොදුරු වෙන්නේ නැහැ. ආන් එහෙම ක්‍රමානුකූලව තමන්ගේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න මේ සතර කමඨාන ගොඩාක් උදව් වෙනවා. ඔය විදිහට ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? භාවනාවේ යෙදී ඉන්න වෙලාවක වෙලාවක මොකද වෙන්නේ? මේ කය සම්පූර්ණයෙන්ම ඉල්ලීම් කරන එක නවත්තනවා. අර බලවේගය නවත්තනවා. ඒකට කියනවා කය සංසිඳුණා කියලා. හ්ම් කකුල් රිදි රිදි තිබ්බනම් ඒක භාවනාවෙන් නේද කකුල් රිදෙන එක නවත්ලා යනවා. හ්ම් මේ ඉරියව්වේ ඉන්න අමාරුකම් තිබ්බනම් ඒ ඉරියව්ව සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතු වෙනවා. නොදැනීම, කය නොදැනීම හින්දා අර තිබ්බ කරදරේ සම්පූර්ණයෙන් මෙච්චර කාලයක් නලියනවා, කසනවා, දඟලනවා, ඒ ශරීරයට ප්‍රතිචාර දක්වන්න වෙලා තිබ්බ ඒ කරදරෙන් සම්පූර්ණයෙන් අත මිදෙනවා. පෑය ගානක ඕනනම් ඒ ඉරියව්වේ ඉන්න පුළුවන්. අන්න ඒක හින්දා ලොකු විවේකයක් විශාල සැපයක් ඇති වෙනවා. හරි ආන්ගේ සැපය විඳින්න පුළුවන් වෙන්නේ කය සංසිඳනවා ගත්තොත්. කය සංසිඳනවා විතරක් නෙමෙයි මෙයා පුරුදු පුහුණු වීම කරලා හින්දා ඒක අරමුණක හිත රැඳිලා නම් ඒක අරමුණේ හිත රැඳෙනකොට මොකද්ද? සිත කාමච්ඡන්ද ආදීන් අයින් වෙලා සිතක් සංසිඳෙනවා. එතකොට ඉල්ලන ගතිය නෑ බරෙන් නිදහස් වුණා වාගේ. ණය බරෙන් නිදහස් වුණා වාගේ. ඔසවලා තිබ්බ දෙයක් නිමින් තිබ්බා වාගේ. ලෙඩකින් නිදහස් වුණා වාගේ ලෙඩක් හොඳ වුණා වාගේ ඉතින් මේවා අත්දකින්න ඕනේ මෙහෙකාරකමින් අයින් වුණා වාගේ ෂේම භූමියක් හම්බුණා වාගේ කාන්තාර යන කෙනෙකුට හරි මහා ප්‍රීතියක් ණයෙන් නිදහස් වුණාම ලෙඩ හොඳ වුණාම ප්‍රීතියක් උපදිනවද නැද්ද ආන් වගේ මේ කරදරකාර කයෙන් හිතෙන් අත මිදලා කුසල ආරම්මණයක හිත නැවතුනහම මහා ප්‍රීතියක් සැපයක් තියෙනවා හිත එක එකත්වයකටපත් වෙලා හිත එකඟ එක එකඟ තැනකට ඇවිල්ලා අන්න එතනට ආපුවම කියනවා චිත්ත විසුද්ධිය කියලා හරිද චිත්ත විසුද්ධිය කියලා ඒ වගේ තැනකට ආපු කෙනෙකුට පින්නන්නේ සාමාන්‍ය ජීවිතයට ගියාම හිත අපිරිසිදු වෙනවා බොහෝම අඩුයි ඒක රැකගෙන හිටියොත් අපිරිසිදු වෙනවා අඩුයි අනිත් අයට වගේ කලබල වෙන්නේ අන්න අයගේ එක එක එක එක දේවල් මේ සමාජයේ දේවල් දැක්කම අපිට නිකන් අපි ගන්න තීරණේවත් ඔළුවත් එක්ක නරක වෙලා යනවා. හරිද? ගන්න තීරණ බව තරහයම ගියම ගන්න තීරණේවක්වත් නිවැරදි තීරණ නෙවෙයි. අන්න එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ බොහෝ දේවල් අර අපිට තියෙන අපහසුතාවයන් බොහෝ අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහලා මහා සුවදායකව ඉන්න නිදහසේ ඉන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් ඒ ඒක රැකගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒක තියෙන ලොකුම වටිනාකම මේක නෙවෙයි. ওই තත්ත්වයටපත් වෙච්ච හිතක්. අපිට විදර්ශනාව සඳහා යොදවන්න පුළුවන්කමකුත් තියෙනවා. විදර්ශනාව සඳහා යොදවන්න පුළුවන් ඒ වගේ ඒකත්වයකටපත් වෙච්ච හිතක්. එතකොට මොකද වෙන්නේ? එයාට මේ පංච ප්‍රාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකේ ඇත්ත తত্ত্বය හොයාගන්න, දැනගන්න, තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකේ ඇත්ත తত্ত্বය දැකගන්න තමන්ගේ හිත පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම පාවිච්චි කරනකොට තමයි කෙනෙකුට ඒ හිත ඒකත්වයකට පත්වෙච්ච හිතෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ඉතින් ඒක අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? වැරදි තැන්වල වැරදි දේවල් හින්දා සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා හිතාගෙන හිටිය දේවල් වැරදි බව තේරුම් ගන්නවා. වැරද්ද වැරද්ද විදිහට වටහා ගන්නවා. මම මගේ කියලා අල්ලාගත්තු දේවල් මම මගේ කියලා අල්ලාගන්න බැරි බව අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නකොට මම මගේ කියලා දැනලා තියෙන මේ මමත්වයක් ඇති කරගන්න පුළුවන්කමක් නැති ස්වභාවයේ තියෙන මේ නාම රූප නාම රූප වශයෙන් Tamanට අවබෝධයකටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඒවා පිළිබඳ තිබ්බ ඇලෙන ගතිය, ඒවා පිළිබඳ තියෙන ගැටෙන ගතිය නිකම්ම නැතිලා යනවා. ඉතින් ඊළඟට ඒවත් එක්ක තණ්හාව ටික ටික අඩු වෙලා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හරියට අවබෝධ කරගත්තාම තුනයි අවබෝධ කරන් තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා ධර්මයේ. නේද? ඉතින් කෙනෙකුට එකපාරට තුන අපේ ඉතින් අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එක. නේද? නිට්ටය පවතින්නේ නැහැ කියන එක. දුකයි කියන්නේ දුකයි කියන එක. <laughs> අනාත්මයි කියන්නේ මට ඕන හැටියට ඉතින් ඕකේ මොනවද අවබෝධ කරන් තියෙන්නේ කියලා හිතනවා. නේද? ඒක අවබෝධ කරගන්න ඕන මොන වගේද කියලා මේ ඊළඟ ශ්‍රණයවක්වත් පවත්වන්න බැරි බව අවබෝධ කරගන්න ඕනේ. අනාත්ම ලක්ෂණය ඊළඟ ශ්‍රේණියකවත් පවත්වන්න බැරි බව. ඉතින් මෙන් ඉදිරියට අපි නාම රූප පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කරනවා නැත්නම් ditthi visuddhiය ගැන සාකච්ඡා කරනවා. ඒ ditthi visuddhiය ගැන සාකච්ඡා කරනකොට තමයි අපිට තේරෙන්නේ මේ චිත්ත visuddhiයේ තියෙන වටිනාකම කොච්චරද කියලා. ඒ එවැනි නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න බැරිවීම නිසාවෙන් මෙච්චර කාලයක් ඇති කරගන්න බැරි වුණ නිසා වෙන් නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න බැරි වෙච්ච හින්දා අපි මේ නාම රූප නාම රූප විදිහට නොදැන දැනගත්තේ නැති හින්දා ලොකු දුෂ්කරතාවයකට වැටලා තියෙනවා මේක සත්‍යයය පුද්ගලයාය අහවලාය අහවලා මට බැන්නාය අහවලා මේ වැඩේ කළාය කියලා ඒකේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න බැරි වෙච්ච හින්දා. ඉතින් ඒක දැන් අපි ඉදිරියේදී නාම රූප ගැන සඳහන් කරලා ඒ ඒ ඒ එවැනි උතුම් ලක්ෂණ නැත්නම් සත්‍ය తত্ত্বය අපේ තුලින් තේරුම් ගන්නකොට අපිට ඇතිවන නිදහස මොකද්ද කියලා සාකච්ඡා කරනකොට ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන වටිනාකම. ඉතින් අන්තිමට මොකද්ද මම අවසාන වශයෙන් කියන්නම් ධර්මයේ හොඳ උදාහරණයක් සඳහන් වෙනවා. කරුවලේ යන කෙනෙකුට කරුවලේ යන කෙනෙක් වලකට වැටෙනවා. හරිද? වලකට වැටෙනකොට එයා අතපය දිගහැරලා කොහොම හරි වැලක එල්ලෙනවා. වලට වැටෙන්නේ නැතුව. ඉතින් පැය ගාණක් එල්ලීලා ඉන්නවා. එල්ල දාඩිය දාගෙන එල්ලලා දත් පිටි කාගෙන ඉන්නවා. ඉතින් දැන් එළිය වැටෙනවා. එළිය වැටෙනකොට පල්ලෙහා බලනකොට අඩියයි තව වැටෙන්න තිබිලා තියෙන්නේ. හරිද? ඒක කරුවලේ හිටියේ. ඒකවල මොනව හිතේද? අපරාධමම එළිලා හිටියේ. අපරාධමම එළිලා හිටියේ මට ඔය ටික පැනලා නින්න තිබ්බේ. ඉතින් අපරාධනේ දාඩිය දාගෙන එළිලා හිටියේ. ආන් ඒ වගේ ධර්මය අවබෝධ වෙනකොට හිතෙනවා මොකද්ද අපරාධ මම එල්ලිලා හිටියේ අපරාධ මම මේ මට අයිති නැති දේවල් වල එල්ලිලා හිටියේ කවදාකවත් අයිති කරගන්න බැරි දේවල් අයිති කියලා හිතාගෙන එල්ලිලා හිටියේ අපරාධේ කියලා. ඉතින් ඒ ටික මේ ජීවිතේ අවබෝධ කරගත්තේ නැත්නම් මැරෙනකොටත් එල්ලාමයි මැරෙන්නේ. හ්ම් එල්ලිලා ඉන්න ගමන්මයි මැරෙන්නේ. ඉතින් ආයෙ එල්ලෙනවා සංසාරේ. එහෙම එල්ලි එල්ලි යන ගමන තමයි මේ දිගින් දිගට දිගින් දිගට යන්නේ. ඉතින් හරියට දුක් විඳිනවා. ඉන්නකනුත් දුක් විඳිනවා, හිතෙනුත් දුක් විඳිනවා, දෙර හැදුනහම දුක් විඳිනවා, මැරිලත් දුක් මැරෙන්නත් දුක් විඳිනවා, මැරිලත් දුක් විඳිනවා. ඒකද මේවායින් අයින් වෙන්න බුදුරජාන් වහන්සේ ඊටාම නිවැරදි ක්‍රමවේදයක් සාකච්ඡා කරලා අපිට දේශනා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ කරුණ හොයාගෙන මොකද කරන්න ඕනේ? හිමීසරේ හිත මේවායින් ගලව ගන්න වැඩ කරන්න ඕනේ. මතකයි නේද දැන් කරනවා කිය විදිහ? හොඳට අහගෙන ගිහින් දැන් ඔය හිතිය විදිහට මෙන්න මම දන්නවා. වෙනදා හිටිය විදිහටම ඉන්නව නෑ එහෙම හරියන්නේ නේද? හ්ම් අහගෙන විතරක් මදි මොකද්ද ක්‍රියාකාරීත්වය? Tamanට කාමච්ඡන්ද ආදී ආපුවාම ආය ඊළඟ වතාවේ ඉන්න නැති වෙන්න සකස් කරගන්නවා. තනියම හදාගන්න බැන්න මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රෙක් හොයාගෙන ගිහලා මෙතන මට හදන්න බැරියෝ. මට තරහ යන එක නවතින්නෙම නැතියෝ කියලා ගිහින් කියන්න ඕනේ. කියලා පිළිවෙතක් අහගන්න ඕනේ. මොකද මේකට කරන්නේ? වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්නවා වගේ මේ අසනීපේ හොඳ වෙන්නේ නැතෝ කියලා ගිහලා ආය බෙහෙත් ගන්නවා. මේ සැරත් හොඳ වුණ නැතෝ කියලා ආයෙ බෙහෙත් ගන්නවා නේද? ඒ වගේ මේ අසනීපයත් කාමච්ඡන්ද ආදී අසනීප ටික හොඳ වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රයාගෙන් බෙහෙත් ටික ගන්න ඕන ගිහිල්ලා. අරගෙන කොහොම හරි නවත්ත ගන්න ඕන. හ්ම්. අමාරුම වැඩේ කරන්න ඕන. ඉතින් ඒකින්ද කොහොම හරි අපි මේ ධර්මය අවබෝධ කරගත යුතු තියෙනවා. ඉතින් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කියන්නේ තාම විශාල දෙයක්. නුවණ තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහුනොත් ඒ ශනේම යා තීරණයක් ගන්නවා මම පිළිවෙතට එනවා කියලා. මේ ධර්මය මගේ තුලින් උපද්දවා ගන්න ඕනේ කියලා. ඉතින් ධර්ම දාණය ධර්ම දාණය සිද්ධ වෙන වෙලාවේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් කොහේ හරි ලෝකෙ කෙනෙක් කොතන හරි තැනක මේ බණ ඇහිලා මම පිළිවෙතට එනවා මම නිවැරදි වෙනවා මම සිල් රකින්නවා මම චිත්තවිසුද්ධිය ඇති කරගන්නවා කියලා යම් තමන්ගේ වෙනදා නොකලපු දෙයක් කරනකොට කරපු දෙයක් නොකර ඉන්නකොට ඒ සඳහා අන්න ඒ හැම වාරයකම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු යත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඒ අත්ෝ නිවැරදිව කටයුතු කරන හැම වාරයකම Tamanට පින් රැස් වෙනවා. ඒකින්ද අපි බොහෝම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. Tamanගේ බාහුවලය උදලා හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා මේ ගුවන් කාලය වෙන් කරගෙන අන් අයටත් Tamanටත් අන් අයටත් යහපත පිණිස Tamanගේ දේ කැප කරපු මේ පින්වන්ත අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.